බොරුව, මුසාවාදේ, අතාවි. පිසුනා වාචේ, පරුසා වාචා, සම්පප්පලාප අතහැරීමමයි මේ ලෞකික වශයෙන් සම්මාදිට්ඨ සම්මා වාචා කියලා කියන්නේ. ඒක විස්තර කරන්න මම ඉතර වෙලා ගන්නෑ. මොකද මේ සභාවක් ඕන කෙනෙක් පිළිගන්නවා. බොරුව කේලම හිස්සචන පරිසවචනයට වඩා බොරුවෙන් කේලමෙන් හිස්සචන පරිසවචනයෙන් වෙන්වීම හොඳයි කියන එක. එතකොට මේ පුද්ගලයා සීලවන්ත වෙනවා. සමාධියටත් ලොකු රුකුලක් ලැබෙනවා. ඒකයි මේ වගේ භාවනා වැඩපිළිවෙල මොන විදිහකට කතා කරන්න එපයි කියන්නේ. ඉතින් මේ විරමණය බොරුව නොකිය සිටීම කේලම විශ්වචන පරිසවචන නොකර සිටීම දාණේ කන්දක් දෙනවට වැඩිය හොඳයි. මහා මේරුපතර පර්වතේ තරම් දන් දෙනවට වඩා කෙරෙන්න කියවෙන්න තියෙන එක බොරුවක් නොකිය සිටීමෙන් ලැබෙන කුසලය අප්‍රමාණයි අපමෙයයි ඒක නිසා ආර්ය විනයෙහි සුත්‍ජන විනයේ දාණي අපි කතා කරන දස දාන වස්තු ආදි වශයෙන් ආර්ය විනයේ දාණي කියලා කියන්නේ මුසාවාදයෙන් වෙන් වුණාට පස්සේ මුසාවාද පටිවිරම විරමණයට ගියාම ඒක බුදුහාමර කියන්නේ අරියස්ස විනයේ අග්ග දානම් මහා දානං අරියස්ස විනයේ අග්ගඤ්ඤා රත්ඤ්ඤා වංශඤ්ඤා පෝරාණා අසංකින්න අසංකින්න පුබ්බාණ සංකීති නසංකී ඉස්සන්ති අපපති කුට්ටේ සමනේ බ්‍රාහ්මණේ විඤ්ඤෝහි කියලා බොරුවක් කියන්න යන වෙලාවේදී කියන්න ප්‍රස්තාවක් ලැබීමේදී බොරිය නොකිය සිටීමෙන් ඒ පුද්ගලට අයිති වෙන කුසලය දාන කුසලයක් විදිහට බුදුහාමර පෙන්ලා දීලා තියෙනවා. කෙනෙකුට එන්න තියෙන බයක් නොදී අභයක් දීම. මේක ආර්ය ලෝකේ දානේ. අග්‍ර දානේ මහා දානේ විදිහට සඳහන් කරලා තියෙනවා. බොරුවක් කියන වෙලාවේදී ඒක නොකියයි. කේලමකට තුඩු දෙන තනක් කියන වෙලාවේ දකින්නට ඒක නොකර නිකන් ඉන්නවා. ඒ වගේම පරිසෝචනයක් සත්ණ්ඩ පරිසෝචනයක් කියනවා අවස්ථාව එනකොට සීලය සලකලා නොකියයි. හිස් වචන කතා කරන වෙනුවට කතා නොකර ඉන්නවා. ඉතින් ඒ බව ඒ කියන්නේ කෙරෙන තියෙන අකුසල කර්මයක් නොකර සිටීම වචනේ වශයෙන් කිසිම වියදමක් යන තැනක් නෙවෙයි කොහෙවත් යන්න ඕන ක්‍රමකුත් නැහැ. ඒ වගේම කාලය ගන්නෙත් නැහැ. මේක කල කෝටි ගණන් දන් දෙනවට වැඩිය හොඳ වැඩක්. නමුත් රට දිහා බලන්නේ දන් දෙන්න කොච්චරක් මිනිස්සු පෙළඹෙනවද? ඒ අනුව බලනකොට සීලයට පෙළඹෙන කොච්චර පොඩ්ඩයිද කියලා. මොකද ඒක පේන්නේ මේ දන් දීම මහා කරුණාවකින් අනුන් සතු අනුකරේ අනුකම්පාවෙන් කරන වැඩක්. සීලය කියන එක ස්වార్థේ සලකාගෙන කරන ආත්මార్థකාමී වැඩක් කියලා. මේක මේ පොඩි මේ වගේ සමාජ නෙවෙයි මුළු ලෝකෙම පැතිරිච්ච ධර්මයක්. දාන දීම මහා කරුණාවෙන් කරන වැඩක්. ඒක කවුරු විදිහට අගය කළ යුතුයි. නමුත් සීලය තමා ගැන විතරක් සලකන ආත්මාර්ථකාමී පුද්ගලයන් විසින් කරන දෙයක්. ඒ නිසා ඒක නෙවෙයි අගය කරන්න ඕනේ දාන කියන එකයි ලෝක මතේ. නමුත් බොරුවක් කියන අවස්ථාවක බලයි බොරුව නොකිය ඉන්න එක විශ්වචන කේලම පරිසවචන නොකල සිටීමෙන් ලැබෙන කුසලය බුදුහාමුදුරුවෝ මන්ිනෙමින් බැලුවොත් කොච්චරක් කෙනෙක් පෙළඹෙයිද මේ අමාරු සල්ලි වේදන් වෙන දුරතික බහැල යන්න වෙන ප්‍රතිග්‍රාහක පක්ෂයක් හොයන්න වෙන මේ අමාරු දංක දෝෂ වගෙන යනට වැඩිය මේක වලක්කා ගැනීමට. නමුත් මේකට ආගම කැමති නැහැ. ධර්මයේ මේම කිව්වට ආගම කැමති නැහැ. මූල ධර්මවාදීන් කොහොමඩක්වත් කැමති නැහැ. ඒ නිසා විශාල බුරු රාශියකින් දානේ පුඹල වෙන්නවා. කුඹල පෙන්වුවාට අර සීලේ වශයෙන් ඒකත් බුදුහාමරක වචන කියන ඒකත් අරිය විනී මහා දානයක්. නමුත් ඒක දානයක් වශයෙන් පෙන්වන්නේ නැහැ. ඒක නිකන් ආත්මార్థකාමී වැඩක් කරලා පෙන්වන්නේ. ඒ නිසා සර්වඥන් වහන්සේ සීලේ වශයෙන් මිච්ඡා වාචාවෙන් තොර වෙලා සම්මා වාචාවට පැමිණීම ප්‍රතිපදාවේ පළවෙනි පාඩම වශයෙන් තමයි උගන්වන්නේ. බෞද්ධ ජීවිතයේ පාඩම තියෙන දාන සීල භාවනා ප්‍රතිපදාවේ සීල සමාධි ප්‍රඥා. ඒක මේ සීලේදී සිද්ධ වෙනවා බොරුවක් වෙනවට කේලමක් වෙනවට හිස් වචන පරස වචන වෙනුවට නොකර සිටීම. හැබැයි දානේ මම මෙච්චර සල්ලි විදන් කරා මෙච්චර සංඛ්‍යා ගානකට දුන්නා ප්‍රමාණ කරන්න පුළුවන්. බොරුවක් නොකර සිටීමෙන් ඇති වෙන කුසලය අප්‍රමෙයයි අප්‍රමාණයි කියලා බුදුහාමර සඳහන් කරලා තිනවා මොන විදියෙන්වත් ප්‍රමාණ කරන්න බෑ. නිසා හුඟ දෙනෙක් කැමති මේ ඉලක්කම් ගණන් කියන්න පුළුවන් දානෙට. අප්‍රමාණයි අපමෙයයි කියන සීලය කොච්චර කරත් ඇඟට වදින්නේ නැහනේ කියන්න දෙයක් නැහනේ පෝස්ටර් ගහන දෙයක් නැහනේ පිටි වල ලියන්න දෙයක් නැහනේ. ඉතින් ඒක නිසා ඒකට කැමති නැහැ දානෙට කැමති. දැන් ඒක අපි හිතමු යම් කෙනෙක් මම මේ කියන්නේ මේ දානෙන වලක් කළා සීල කරන්න කියන එක නෙවෙයි දන් දෙන කෙනා සීලෙත් රකින්න කියන එක. සීලවන්ත විඳගෙන සීලවතුන් දන් දෙන්නේ කියලා. ඒකට සිදුවෙන කුසලය ප්‍රමාණ කරන්න බෑ. මෙන්න මේක තේරුම් අරගෙන යම් කෙනෙක් මේ බොරු නොකියින්ද කියලා හිස්සතික පස්සවත් නොකියින්ද සීල ශික්ෂාවක් මිතිකල අල්ලගෙන හිටියට ඒ පුද්ගලයා යම් දවසක සමාධි භාවනාව සඳහා පෙළඹුණාට පස්සේ පේනවා ඒ විදිහට මේක මිරිකල අල්ලගෙන හිටියට මොකද බොරුවට කෙලමට හිස් වචනට පරස වචනට අවශ්‍ය වෙන මූලික පෙළ ගැස්ම හිතේ තාම තියෙනවා කියන්නේ. යම් යම් හේතු නිසා ඇත්ත දේ ඇත්ත වශයෙන් කියන්නේ නැතුව පොඩ්ඩක් ඔපමට්ටම් කරනවා. ඒ නැත්නම් දෙන්නේ බිඳවන පැත්තට මේක පාවිච්චි කරනවා. එහෙම නැත්නම් සරපරස විදියට කියන. එහෙම නැත්නම් කිසියම් වෙච්ච නැති දෙයක් සත්‍ය නොවන දෙයක් හිස් වචන කතා කරලා කියනවා. අන්නේම කතාන කතා කිරීම සඳහා හිතේ ඇතුලේ පෙළ ගහින එකට අපි විතක්ක ਵਿਚාර කියලා කියනවනම් භාවනා කරන්න ගිය එකනා විතර දන්නේ නැහැ කවුරුවක්වත් අපේ හිත කොච්චර ඇතුළත දොඩමඩද කොච්චර විතක්ක ਵਿਚාර තියෙනවද කියලා.